සදහවත් පින්වතුනි විදර්ශනා භාවනා මාර්ගයට අත්පුත ලෙස සැලකෙන මහා සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන මේ තිරිගල නිස්සාරණමන ආරාණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනා 23ක් මෙම සංයුක්ත සතියේ ආරම්භ කොට ඇත. මෙම ධර්ම දේශනා පිළ පවත්වන ලද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේ හිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 2006 වර්ෂයේ සෝම්බර් 25 වෙනිදා සිට 2007 වර්ෂයේ ජනවාරි 25 වෙනිදා දක්වා පවත්වන ලද ධර්මදේශනාවලින් සෑම ධර්මදේශනාවක්ම කොටස් දෙකකට බෙදා මෙහි අදාම් කරන ලද්දේ එක දිගටම පැය කමාරක දෙකක දේශනාවකට ඇහුම්කන් දීමට සම්මාන කෙනෙකුට අපහසු නිසා ඇත. ධර්මදේශනා විස්තරයට අනුකූලව සම්පූර්ණ සතිපට්ඨාන සූත්‍රය පාලි භාෂාවෙන් කරන සත්‍යයනයක් සංවිත්තතියේ අඩංගු කොට ඇත. එම ධර්මදේශනා පෙළ ඔබගේ උත්සාහයට අත්වහරක් වෙනසයි. මෙල්බර්න්වර ධම්මසන් විහාරයේ උපාසක උපාසිකාවන් ප්‍රාර්ථනා කරයි. ඔබ සමන් කෙරුවන් තමයි.